දැන් අපි විඥාන සංගත දෙලෙසම බැලුවොත් විඥාන සංදී පැවතීම දුක්ඛ සත්‍ය වශයෙන් තේරෙන්නට ඕන විඥාන සංදී පැවතීම දුක්ඛ සමුදය සත්‍ය පැවැත්ම ලෙසින් තේරෙන්නට ඕන මේ අදිට ගන්න පුළුවන් දෙයක් නිකුත් කල්පනා කරලා යම්කා මේ ලෝකේ දුක් විඳිනවා නම් අපේ දැනුම් මාත්‍රේ පවතින නිසා තමයි මේ දුක් විඳින්නේ මේ දැනුම් මාත්‍රේ නැත්නම් අපි ඔක්කොම තීසන නැති කළා කියන්නේ මෙතන අත් වෙනක් දීලා අපි කැපුවත් හේතුවත් මොනවාදේව දුකේ සඳහන් මොනවාක්ද දන්නේ. අපිට දුකක් තියෙනවා. අපේ මේ විඥානයේ පැවැත්ම පැවැත්ම නිසාම අපිට අනන්ත ප්‍රමාණ දුක්ඛයට විඳින්න සිදුවෙනවා. අපි හිතන්නේ විඥානය තමයි මම කියලා. මම කියලා ගන්න විඥානෙ පිටින්නේ. ඒකත් එකක්. ඒකත් සංස්කාරය. මම කියලා ගන්න ඉන්දියමත් සංස්කාරය. ඒකත් තියෙනවා. එහෙනම් මේ විඥානයේ මෙලෙසින් පහළ වීම නිසා අනන්ත ප්‍රමාණ දුක් ඇති වුණ විඥාණය ඇති වුණම දුකක් වෙනවා. අපිට කිසිම දුකක් නෑනේ අපේ හිත මෙතන ඔක්කොම නිරුද්ධලා දිනන කෙනාට. මේක ගිනිගෙන යන තරම් කවුරු කෑවලා කියන උෂ්ණක් තියෙනවා අපේ හිත නෑ මෙතන නිරුද්ධ කරලා. අපිට නැත්තම් මේක අයි ප්‍රමෝදයක් වගේ සීතල කරලා තියෙන කුපුරනසයි අපේ කරන්නේ. අපේ විඥානයේ අපිට දුකක් දැනෙනවා. මේකේ නැත්තම් මේ අර පොඩි හම්දා වෙලා අපි කපනවා කියමු කොටනවා කියමු මේ ගෑනි ගෑනි අපේ විඥානේ නිරුද්ධ කරලා අපිට දුකක් වෙනවා. මේ විඥානේ පැවැත්ම දුකක්. ඒක බුදුරජාණන් වහන්සේට ධර්මයේ දකපුවෙන් කොට අවබෝධයෙන් අනිත් අයගේ තියෙන්නේ මේ විඥානයේ පැවතීමම සුඛයක් සුඛයක් හොඳ දෙයක් හොඳ දෙයක් කියලා. ඒ විඥානයේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුක්ඛ සංවේ සත්‍ය බවට පත් වෙනවා. මොකද මේ විඥානයේ ප්‍රවැත්ම නිසාම අනන්ත ප්‍රමාණ දුක් දෙන අනන්ත ප්‍රමාණ තවත් විඥාන ඇති කර ගන්නවා. මේක දුක්ඛ දුකේ ගැටීම පහළ වීම දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය මේ පංචස්කන්ධ ලෝකයේ මෙතකොට මේක මොන අල්ප මාත්‍රයක් ගන්න තියෙන මේ පංචස්කන්ධ ලෝකයේ දුකක් නොවන කියලා දුක්ඛ සමුදයක් නොවන කියලා ලෝකයේ උපකේත ප්‍රශ්නාර්ථයක් තමයි වේදනාවේ අල් සමාසයක්වත් සංඥාවේ සිය සමාසයක්වත් සංඛාර වල අනුමාසයක්වත් විඥානයේ අල්ප වූ හිතාන සුදු දෙයක්වත් ගන්න තියනවාද සැපක් කියලා. කාන්තින්ම සුඛ ඒක නොදක්කමම දුක්ඛ සමුදය සත්‍යය. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළනවා සබ්බං අක්ඛේ සුඛෝපච්ඡානයෝ අයමේකෝ අන්තෝ සම්පන්නස්සීතියන් ဒုတိ යෝ අන්තෝ ඒකීතිය අත්තේ ඒකීතිය උපවන්තේ අනුපගන්න තථාගතෝ මජ්ජේන ධම්මං දේසීති මේ ඇත්ත කියන එකක් ඒකාන්තයක් පච්චාන නැත කියන්නේ තවත් එකක් අකාන්තයක් පච්චාන ඒක නිසා මම මේ දෙකම වන්නේ නැහැ මත්යේ ධර්මං දේහේති මැදින් ධර්මයේ දේශනා කරන කොහොමද? ඉතින් මත් සති ධර්මෝතේ මත් උපාදාය ධම්මපජ්ජති. ඉතින් මත් අසති ධර්මෝතේ මත් විරෝධා ධම්මයේදී කියලා. මොකද ඉති ඉමත් සතිය උදානෝටි මේක තියෙනකොට මේක තියෙනවා. මේ හේතුව තියෙනකොට මේ පලයන් තියෙනවා. මත් උපාදා ඉදන් උත්පත්ති මේක උපදිනකොට මේ හේතු උපදිනකොට මේ ඵලයක් උපදිනවා. ඉතින් අපි අතේ ගන්න හොටි මේ දෙදේ හේතුව නැතිකොට ඒක ප්‍රතිඵලයක් නෑ. ඉමස්ස නිරෝධා හරම් එකක් නිරුද්ධ වෙනවා. නේද? ඒක ඉතින් ඉකට විස්තර කරනවා නම් යටි බලන්න මොකක්ද ඒ? අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විදින දෙකම කියන්නේ. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධ. හරිද? මේක තමයි බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දේශනා කළේ. මේක දැන් අපට තේනවා නම් මේ පංචස්කන්ධ දුකේන දුක් වශයෙන් සහ දුක් සංදයක් වශයෙන් අපි මේකට ඇලෙනවද එහෙම නැත්නම් මේක කෙරේ කලකිරීමද? සම්පූර්ණයෙන්ම කලකිරීමද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දකින්කොට නිම්බින් දෙති කල කියනවා. නිම්බින් දන්ස විරජ්ජති. එන්නේ එතකොට. විරාගා විමුක්ති. මේ සිටිනකොට නිදහස් වෙනවා විමුක්තයෙන් විමුක්තමේ කී පජානාති නිදහස් නාම නිදහස් නාම කියලා දැනගන්න. ඒකෝ අන්තෝ දුක්ඛ සංසය ඒක තමයි දුකේ කෙලවර. දීතිකාදී විස්තර කරන්න වෙලා නැහැ දැන් හතරමාරක් කිසි ජීවිත ගැඹුරු විස්තරයක් ඔය ටික විස්තර කරන්නට කියන්නට සිදුවෙනවා. දැන් මේ දක්වා කියපු කාරණාටික මම හිතන්නේ ඇටියට මේ තින්වත් හැටි කර්මක් පොඩ්ඩක් වැටෙන්නට ඇති. මේ පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අපි කාල වේලාවට අනුව වැඩි කාලයක් ගන්න නැතු කිසිම කිසිම පිළිතුර දෙන්න. ඉතින් කොටස් ගැන වෙන දවසක අහන්න අපි දේවල් විස්තර කරන්න සෝස්තරේ උපුටා. ඔය දැන් කියපු කෑ අන්තිම ඈ ඔය කෑල්ල විස්තර කරනකොට එදා සංඝස්වාමීන් වහන්සේට මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීමක් ඇති වුණේ නිමිත්තා නිමිත්තය අභිනන්දනයේ නොකිරීමක් ඒකෙන් උන්වහන්සේට විරාගය ඇති වුණා විරාගය ඇති වෙච්ච නිසාම උන්වහන්සේ පංචස්කන්ධ ලෝකයේම සත්‍යකට දැම්මා හිත සම්පූර්ණයෙන්ම නිසල වුණා ශූන්‍යත්වයටපත් වුණා. ඒ ශූන්‍යත්වයට උන්වහන්සේ දැක්කේ සම්පූර්ණයෙන් අනිත්‍ය අනාත්ම සංස්කාර ධර්මයක් වශයෙන් එසේ ඒ ශූන්‍යත්වයක් අනිත්‍යනාත්ම සංස්කාර ධර්මයක් වශයෙන් දකින විට උන්වහන්සේගේ සිත සියලුම උපාදානයන් අත්හැරලා අරහත් ඵලයෙන් අමාමාන වෙන සැනසීමට පත් කරගත්තා. මේකෙන් අත්හැරලා මේ ධම්මස්වැණේ කිරීමේ කුසලයන් ඒ වගේම මේ දක්වා මේ සාසන පිටුපත් පූර්ණේ කිරීමේ කුසලයේ ශක්තියෙන් කවදා හෝ දවසක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීම අනිත්‍යෝ ප්‍රත්‍ය සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය විසින්ම දැකීම අනාත්ම සංස්කාරයන්ගේ ස්වરૂපය අනාත්ම ලෙසම වටහා ගැනීම දුක්ඛ සංස්කාරයන් දුක ලෙසම අවබෝධ කරගෙන ඒවා අත්හරින්න මේ සංසාර දුකින් මිදී අමාමාන වෙනින් සැනසීමට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවිසම්පන්න තේමාවේ මේකින්වත් සෑහට අප පසුගිය වාරයේ තියෙන ඡන්න සූත්‍රය අනුව දේශනා දෙකක් පැවැත්වුවා. එම දේශනාවලින් දෙවෙනි වර කියපු දේශනාව එතරම් දුරට තේරෙන්නට නැති වෙති කියලා අපි අදහස් කරනවා මේ කෙනෙක් බොහෝ දෙනෙකුට. ඒ වගේ අප ගියවර දෙකේ ප්‍රකාශ කළ දේශනා දෙකේ උපාසක සාරාංශය මේකයි. ඒ කනකාරණ මහන්සිය විමසවා නිර්වාණය අවබෝධ කිරීමට සුදුසු වන ධර්මය දේශනා කරන්න තේ කියලා බුදුන් වහන්සේලාගෙන් උන්වහන්සේලා ප්‍රකාශ කළා ඕකාදීනේ පංචස්කන්ධය අනිත්‍යය අනාත්මය සබ්බේල සංස්කාර අනිත්‍යය අනාත්මය කියලා නම් කරන්නේ. සංහාම් දෝහිතවා මේ මමත් මේවා දන්නවා ඒ වුණාට මට හිතේ නුවණක මගේ හිතේ නුවණක පස්වන්නේ නැහැ. එදා ඒ පළමු දේශනාවේදී අපි උත්තර කළේ ඒකේ සංඥා මාත්‍රයෙන් පමණක් නිවන අවබෝධ නොවන නොවන්න හැටි. නිවන අවබෝධ වීමට නම් වර්තමාන සංකප්පන්ද ලෝකයේ අනිත්‍යතාවයේ දැකියක ආකාරයක් පිළිබඳව. ඊට පස්ව දෙවන දේශනාවේදී අපි ප්‍රකාශ කළේ මේකෙන් අපට අපේ අතීත ප්‍රශ්න මේක එහෙම දැනගෙන සිටින්න සුදුසු නිසා ඒ දෙවන දේශනාවේදී ඒ පන්න සාමුද්‍රෝ සමාත්මේ පංචස්කන්ධ ලෝකයේ සහිත සකල සංස්කාරයන්ම අනිත්‍ය අනාත්ම වශයෙන් දැනගෙන සිටියත් ඒවා නිත්‍ය ආදී වශයෙන් නොගෙන සිටියත් නිවන අවබෝධ නොවන නිසා මහායානසී ආනන්ද හාමුදුරුවෝ හැමෝම දෙකියා ආනන්ද හාමුදුරුවෝ හැමෝට ගොත් සුගත ධර්මය දේශනා කරන්නට ඒ උදා සිටියා. එහිදී ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පච්චාන සූත්‍රයෙන් ධර්මයේ දේශනා කළේ. මේ පච්චාන සූත්‍රයේ තියෙන සම්මා දිට්ඨිය මොකක්ද කියන අහන ප්‍රශ්නයට පිළිතුරක්. මේ වාදයේදී අප ප්‍රකාශ කළේ පිටකාරයෙන් මේකයි ඒ කතාවේ අංක දෙකක් මේ ලෝකයේ ඇසුරු කරගෙනයි මේ ලෝකයේ බොහෝ දෙනෙක් සිටින්නේ. ඇති බව සහ නැති බව මේ ඇති බව එකාන්තයක් නැති බව තවත් අන්තයක්. ලෝක සමුදය යමෙක් හරියට දකිනවා නම් නැත කියන ලෝකේ නැත කියන හැඟීම නැතව යනවා. ලෝක නිරෝධය යමෙක් හරියට දකිනවා නම් ලෝකය ඇත කියන හැඟීම නැතව යනවා. බොහෝ දෙනෙක් මේ සංහා දිට්ඨි මාන ආදී සංස්කාර ලෝකයේ පැටලී සිටින්නේ යම් කෙනෙක් මේ සංනා දිට්ඨි මානාදී සියලුම ධර්මයන් මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දන්නවා නම් අවබෝධ වෙනවා නම් එලෙසින්ම දුකක්ම උපදින්නේ දුකක්ම නිරුද්ධ වන්නේ කියලා සමාධියන ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් වටහාගෙන ඉගෙනවා නම් එතකින් සම්මාදිට්ඨිය පුහුණුලා වෙනවා එයම සම්මාදිට්ඨිය වෙනවා මේකයි අප දීපතියේ දේවාලයේ ප්‍රකාශ කළේ එහිදී විශේෂයෙන්ම අප සිහිපත් කළා සතපහත් ස්වභාවය මත කරගෙන මේ දුකක්ම උපදින අය දුකක්ම නිරුද්ධ වෙන අය කියන පක්ෂය අවබෝධ වෙන ආකාරය ඒ තුළින් නිවන සාක්ෂාත් කරන හැකි ආකාරය විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය එකට ක්‍රියාත්මක වන ස්වરૂපය අප පෙන්වන්න කරලා දුන්නා. අද මේ ඉතන සිට මේ දේශනාවේ ඉතුරු කොටස් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන්නේ කාල වේලාවට අනුව ඉතා සුළු කොටසක් පමණක් අපි විස්තර කරන්නේ සූත්‍රයේ දැක්වෙන ඉතුරු කොටස් වලින්. බුදුරජාණන් වහන්සේ මෙලෙස වදාරනවා වෙන සූත්‍රයක ස්ථාන සූත්‍රයේ සබ්බං මච්චේකෝ කච්චායන අයනකෝ අන්තෝ සබ්බං මච්චේකේ අයන් දුක්ඛෝ අන්තෝ ඒකේතේ කච්චාන විහාන්තේ අනුපගාමන මජ්ජේන කථාගතෝ ධම්මං දේශේති ඉතිමත් මෙන්සති දන්හාති මත්තුස්සාදා දන්නප්පජ්ජති ඉමස්මින් අතසේ දන්න හෝති ඉමස්සලෝධා ඉදන් නිරුද්ධති යදිදන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ සත්පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ දුක් ජාති පත්‍ය ජරා මරණ සෝත පරිදේ දුක් දෝමනස් පායාස සම්භවಂತಿ එවමයි පත්‍ය සීවලස්ස දුක්ඛ සංදස්ස සමුදයෝ හෝති අවිද්‍යාවත් සීවය රත්තේ සවිදාන නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා ඒ විදිහට පිටකම දිගටම ඒ පටිච්ච සමුප්පාද ආඥාන නිරුද්ධ වී යන ආකාරයේ බුදුගාම මාතේ දේශනා කළා. එතකොට අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ විඥාන පත්‍ය නාම රූපං කියන කොටස. මේ වාරයේදී අප ලෝක සමුදය සහ ලෝක නිරෝධය විස්තර කරන විට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන කොටසත් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන කොටසත් විස්තර කරලා ප්‍රායෝගික ධර්මයක් වශයෙන් අද අප කතා කරන්නේ විඥාන පත්‍ය නාම රූපං මෙතන විඥානයේ කියන ප්‍රධාන වශයෙන් ගැන්නේ ප්‍රතිසන්දි විඥානය මේ ලෝකයේ පහළ වෙන අප මෞකස 15 වෙනම 15 වෙනට ඇති වෙන සිට ලෝකයේ කොතන කොහොම උපදිනකොට පළමුවෙන් ඇති වෙන සිටට ප්‍රතිසංවිඥානය කියලා කියනවා. මේ විඥාන ප්‍රතිසංවිඥාන 19ක් තිබෙන බව පොත්පත්වල දැක්වෙනවා. රූපාවචර භක්ම ලෝක තියෙනවා අරූපාවචර භක්ම ලෝක තිබෙනවා. මැරෙන මොහොතේ රූපාවචර ධ්‍යානයක් සිහිපත් වුණා නම් අර සංඛාරපච්චය විඥානං කියන තැන හැටියට ඒ පළවෙනි දෙවෙනි තුන්වන හතරවන පස්වන කියන රූපාවචර ධ්‍යාන හතරෙන් පහෙන් එකක් සිහිපත් වුණා නම් ඒකට අනුකූලව ඒ ප්‍රතිඵලයක්වත් කියන රූපාවචර භක්ම ලෝකයේ උපදිනවා. අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා මරණ මොහොතේ හතර තිබුණා නම් සිහිපත් වුණා නම් ඒ එකක් ඒකකාලකෝලව අරූපාවචර බස්ම ලෝකයේ උපදිනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානසිත යමෙකුට මරණ මොහොතේ සිහිපත් වූවා නම් ඕ උපදිනවා පළවෙනි බස්ම පළවෙනි ධ්‍යානීය ධ්‍යානීය උපදින බස්ම ලෝක තුනෙන් එකක. එහෙම බ්‍රහ්ම තල තියෙනවා. දෙවන ධ්‍යානයේ උපදින බ්‍රහ්ම ලෝක තියෙනවා තුන්වෙනි ධ්‍යානයේ උපදින බ්‍රහ්ම ලෝක තියෙනවා හතරවෙනි ධ්‍යානයේ ඒ විදිහට. ඒ සියලුම ප්‍රතිසන්දි විඥානයන් විශේෂක ප්‍රතිසන්දි විඥානයන් වශයෙන් ගණන් ගන්නේ මොකද අලෝභ දෝස මොහ වලින් ඒවා යුත් නිසා. මේවා එතකොට රූපාවචර පහක් සහ රූපාවචර හතරක් වෙනකොට නමයක් තිබෙනවා. තේසන් ලෝකේ අපාය ඉතින් ඒ වගේම පෙත්ති විශේෂ කියන ප්‍රේත ලෝකයේ සමහර භූත කොටස් වලත් අකුසල විපාක වශයෙන් උපදිනවා. ඒක අයෝපකපත සංගයක්. ඒ වගේම මනස ලෝකේ ඒ වගේම සමහර ප්‍රේත ලෝකවල භූත ලෝකවල උපදිනවා. උත්තර විපාකයක් වශයෙන් අයෝපකපත සංගයක් වශයෙන්. ඒක සංපටි සංකේතන කියලා අභිධර්මයේ උගන්වන උපේක්ෂාකාරක සංකීර්ණ සිත කියලා. කුසල පක්ෂයට සහ අකුසල පක්ෂයට සිත් දෙකක් වෙනවා. මේ දෙකෙන් උපදින අය අත්වශයෙන්ම අයිහේතුක ප්‍රතිසන්දි කියව එයාට කවදාවත් ධර්මයක් සාක්ෂාත් කරන්නට බෑ. ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්නට බෑ. සලාපස සම්පර්ගණ ඇදීමක්වත් සමහරට ඇත්තට ගන්නට බෑ. සාම්ප්‍රදායික මනුස්ස ලෝකයේ උපදිනකොට එවැනි අහේතුක ප්‍රතිසන්දිකයක් වශයෙන් කෙලින්ම જાතියෙන්ම අන්ධ જાතියෙන්ම ගොළු જાතියෙන්ම බීරි නැත්තම් මේ කොර වෙලා වෙන අඩුපාඩු සහිතවයි ලෝකේ පහළවන්නේ. මේවාට කියන්නේ අහේතුක ප්‍රතිසන්දි ඒවා දෙකක් තිබෙනවා. අර ඉස්සල්ලාම මේ දෙක 11යි තව අටක් තියෙනවා. අපි මේ අටෙන් එකකින් තමයි මේ වෙන සෑම දෙයක්ම එකදලා තියෙන්නේ. මේ අටට කියන්නේ කාමාවට කුසල් සිත් කියලා. මේ කාමාවට කුසල් සිත් අටෙන් එකක උපදින්නේ මනුස්ස ලෝකයේ සත්‍යෝ, මිනිස්යෝ, දිව්‍ය ලෝකවල දිව්‍යවල එලෙසින්ම සම්මර භූතාත්මයි. අපි කාමාවචර කුසල් සිදු කරනකොට සමහර විට සතුටින් යුතුව කුසල් සිදු කරනවා. තවත් සමහර විට මැදහත් සිතින් යුතුව උපේක්ෂාවෙන් යුතුව කටයුතු කරනවා. මෙන්න මේ හේතේ නිසා අපි කුසල් දෙකකට බෙදන්නට පුළුවන් වෙනවා. සෝමනස් සහගත කුසල් සිත් සහ උපේක්ෂා සහගත කුසල් සිත් කියලා. සමහර විට අපි කුසල් සිත් කරනකොට අපේ ඥානය යෙදෙනවා. සමහර තැන් වල ඥානෙ යෙදෙන්නේ නැහැ. මේ නිසා මේ ඥාන සංකේත වීම සහ ඥානෙ විශ්ලේෂ වීම නිසා අර කලින් කියපු සෝමනස් ස්වභාවකෝ කේසා තරගතෝ සිද්දක හතරක් බවට පත් වෙනවා. සමහර කුසල අපි කරනවා කිසි කෙනෙකුගේ පසුබැසීමක් නැතුව සමාගයේම සෝස්ථානයේ සමාපසුබැසීමක් නැතුව එක්වරම. ඒවට කියනවා සංඛාරික කියලා. සමහර පුතන් පසුබැසුම් දැක කරනවා අන් අයගේ සැලකීම මත කරනවා ඒවට කියනවා සසංකාරය කියලා. අර කලින් කියපු අතර මේ අසංකාරය සසංකාරය ප්‍රතිදෙන් දෙන ගාම් දෙකක් වෙනවා එතනට අටක් වෙනවා. එන්න අර කලින් කියපු 11යි මේකට යාපුවාම මේ ප්‍රතිසන්දි විඤ්ඤාණ 19ක් තිබෙනවා. මේ 19 ගැනයි අපි මේ කතා කරන්නේ විඥාන පත්‍ය නාම රූපං මොනවායි 19 එකක් ඇති වුණාට පසුව කුසල විපාකයක් වශයෙන් හෝ අකුසල විපාකයක් වශයෙන් නාම රූප පහළ වෙනවා. ඒකකොට මේ කොට කොටස් දෙකකට දෙදලා කතා කරන්නට පුළුවන් අපිට. විඥාන පත්‍ය නාමං කියලා කතා කරන්නට පුළුවන්. විඥාන පත්‍ය රූපං කියලා කතා කරන්නට පුළුවන්. විඥාන පත්‍ය නාම රූපං කියලා ඒ දෙකම එකට අරගෙන අපිට කතා කරන්නට පුළුවන්. මේදී මේ දේශනාවේදී පළවෙනි කොටස න්‍යායාත්මකයි කියන්නේ පොත්පත් වල තියෙන කරුණු ටිකක් ඉස්පස් කරලා ඊට පස්සේ කාලෝනික පැත්තට අපි බහිනවා. පළවෙනි දැන් විඥාන පත්‍යා නාමන. විඥාන පත්‍යා රූපං විඥාන පත්‍යා නාම රූපං. මහා නිදාන සූත්‍රයේ කියලා දීගණිකායේ තියෙන සූත්‍රයක්. ඒක බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මෙලෙස ගෙනසෙනවා. ආනන්දය මේ මෞකසට ඉස්සෙල්ලම මේ ප්‍රතිසන්දේ විඥාණය දැකගත්තේ නැත්නම් මේ නාමයක් හෝ රූපයක් ඇති වෙනවද? බුද්ධානන්ද ස්වාමීන් වහන්සේ සාධාරණ නැහැ. හොඳයි ආනන්ද මෞකසට මෙසේ පිළිසඳ ගන්නා ලද ප්‍රතිසන්දේ විඥාණය යම් හේකින් නැති ගියා නම් අර නාම රූප වල මුත්‍යින් විරෝධන්නේ මෙති දිනුමක් අපි කියන්නේ ඒක නැවත නැවත හට ගැනීමක් සිදු වෙනවාද නෑ නැත බුදුරජාණන් වහන්සේ. ඒකෙන්ම දැනගන්න ආනන්ද නාම රූප නිසා විඥානය ඇති වෙනවාය කියන කතාව. නාම රූප නිරුත් වීමෙන් විඥානය නිරුත් වෙනවාය කියන කතාව. මේක මහා නිධාන සූත්‍රයේ දැක්වෙන පාඩේක සිංහල අදහස මා ප්‍රකාශ කළේ. එතකොට මේ අර කලින් කියපු ප්‍රතිසංවේඥාන 19 එකක් ඇති වෙනකොටම ලෝකයේ කවර භවයක අපි මේ ප්‍රතිසන්දි විඥානය හටගත්තත් පොත්පත්වල දැක්කනා ඒ භවයට ඇලුම් කරන ලෝකසාගත සිත් ටිකක් පළමෙන් නැති වෙනවා ඒක. අපායකදම සත්‍යයට ඉපදෙන ගමන්ම අපාය ගැන ඇලීමක් ඇතුව ලෝකසහගත සිත් ඇති වෙනවා. ඒ වගේම අනාගාමී ලසුද්ධාවාස ලෝකයේ පිටුණත් ඒ භවයට ඇලුම් කරන සිත් ටිකක් පහළ වෙනවා ඒ ලෝකසහගත සිත් ටිකක්. අර ප්‍රතිසන්දි විඥානයේ ඇතිවීම ගමන්ම අර ලෝභ සහගත සිත් ඇති වෙනවා. ප්‍රතිසන්දි විඥානයේ හට නොගත්තා නම් අර ලෝභ සහගත සිත් එකක්වත් ඇතිවන්නේ නැහැ. ඒක පසුව අර සංඥාන පරම්පරාව අරමුණු ලැබෙන ලැබෙන හැටියට නොසින්දී අඛණ්ඩව අචින්සින් අවිචින්නව පැවතගෙන පැවතගෙන පැවතගෙන යනවා. අර සංසම්ප්‍රදාය විඥානයේ නිසා මේ සත්‍යය ඇති වුණේ ඒකයි විඥානපච්චය නාමං කියලා අපි කතා කරන්නේ. පළමුවෙන්ම ප්‍රතිසන්දි විඥානයේ ඊට පස්ව මේ නාමස්කන්ධය පහළ වෙනවා. මේවා ඉතා කිසිම අපි විස්තර කරන්නේ දීර්ඝ විස්තර කරස්වාට මේ තේරෙන්නේ නැහැ. අනිත් අතට මේ දේශනේ කය තුන හතරක දීර්ඝයක් වන්නට ඉඩ තිබෙනවා. මේ කොටස පමණක්. එතකොට විඥානපච්චය රූපන්නේ දෙවෙනි එක. අපේ මව කුස පිළිසින ගැනීමක් ගැන කතා කරනවා නම් පළමුවෙන්ම ප්‍රතිසන්දි විඥානය හටගත්තු විගසම පහළ වෙන රූප කොටස් තුනක්. ඒකට ප්‍රතිසන්දි විඥානය සමගම ඇතිවන නිසා සමජාත ප්‍රත්‍යයෙන් පස්ති වෙනවා කියලා සෝවිත ප්‍රත්‍ය විස්තර කරන ප ဋ ාණක්කරණේ දැක්කලා. සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්දි විඥානයේ සමගම උපදිනවා රූප කොටස් තුනක් කලාප 30ක්. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම රූපයක්ම හැදලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ධාතු හතරකින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ හතර හා සමගම වෙනකල නොහැකිසේ පවතින තවත් රූප කොටස් හතරක් තිබෙනවා. වර්ණයක් තිබෙනවා ගන්ධයක් තිබෙනවා, රසක් තිබෙනවා, පෝජාවක් තිබෙනවා. වර්ණ, ගන්ධ, රස, පෝජා. අර කලින් කියපු පතරේ ආසෝ තේජෝ වායු ධාතු හතරයි මේ වර්ණ ගන්ධ රස පෝජා කියන ධාතු හතරටයි අපි කතා කරන කියනවා සුද්ධාස්තක රූප කියලා. කියන්නේ වෙන් කරන්නට බැරි අටක් රූප රූප කොටස් අටක් සුද්ධාස්තක. අක්ෂර ඥාන අටේ වගේ අදහස. මේ අටේ කොටට ජීවිතේන්ද්‍රිය රෝපය ජීවත් වීමේ ශක්තිය දෙන රෝපයයි එකතු වුණාම නමයක් වෙනවා. දැන් මව කුසකෙන්ද ඉස්සල්ලාම දුස්සන් විඥානය ඇති වෙනකොට ශරීරයක් පවතින්නට ඕනේ නිසා කායත් ප්‍රසාදේ පහළ වෙනවා. කාය දසක කියලා අපි කතා කරනවා. එතන 10ක් රූප කොටස්. කලින් කියපු 9යි කාය ප්‍රසාද රූපයේ එකතු වුණාම 10යි. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ හතරයි වන්න ගන්ධ රස ඕජා හතරයි අටයි ඒක හැම රූපකෙම තියෙන කොටස් දැන් කාය පවතින තෝරන නිසා කායස් ප්‍රසාදේ වෙනවා ජීවිතේ පවතින තෝරන නිසා ජීවිතේ රූපේ හටගන්නවා මෙන්න මේ අටයි අර කාය කායින්ගේ සහ ජීවිතින්ගේ කියන රූප දෙකයි අපිට එකතු වුණාම අපි කියන එකට කාය දසක කියලා. ප්‍රතිසංගිය දින දිනකොටම මව කුසේ පිළිස්ල ගන්නකොටම ඔන්න ඔය රූප කොටස සහජාත වශයෙන් ඒකපත් නොවේ විඥානයේ සමගම ප්‍රතිසංගිය විඥානයේ සමගම ඇති වෙනවා. ඊළඟට මව කුස පිළිස්ල ගන්නකොටම අපි ගැහණියක් ද ඇති වුණේ තුමියෙක් ද ඇති වුණේ කියන බව තීරණය වෙන්නේ භාව රූප දෙකෙන් එකක් ඇති වෙනවා. ඉස්ති භාවය ස්ත්‍රියකට නම් ඉස්ති භාව රූපයක් පුරුෂයෙකුට නම් පුරුෂ භාව රූපයක් කියන එක. මේ දෙකෙන් එකක්. එතකොට ඒ භාව රූපත් අර වගේම 10ක් වෙනවා. මොකද අර කුද්දාස්කේ 8යි. ඒක ජීවිතයක් කියනවා ජීවිතෙන් රූපේ 9යි. මෙන්න මේ භාව රූපේ කියන එකයි ආපහම 10යි. එතකොට එතන කොටස් දෙකයි. 10යි කොටස් දෙකක්. තව තියෙනවා මේ සත්‍ය වස්තුව වස්තු රූපය විඥානයේ පිහිටීමට වස්තු රූපයක් අවශ්‍ය වෙන නිසා වස්තු රූපේ නම් එතනක් තියෙන 10ක්. පඨවි ආපෝති දෝවායෝ වන්න ගන්ධ රසෝ ජාතු දාස්කතිය ජීවිතේන්ද්‍රිය රූපේ නමේ වස්තු රූපය 10යි. මෙන්න මේ කොටස් 10 ඒ කියන්නේ 10 කොටස් 3 ප්‍රතිසංග විඥානය සමගම උපදිනවා ඒක නිසා බුදුජානන් වහන්සේ වදාරනවා විඥාන පත්‍ය රූපණ මේ ඇයි මතකදී මේ දේශනාවලදී ප්‍රකාශ කළා රූප ඇති වෙන හේතු ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ පාඩ. මේවා මේ ඇයට හොඳට දැන් මතක මතක ඇති. එහිදී ආහාර වශයෙන් අපි කතා කළේ ආහාර වර්ග හතරක් කබලිකාර ආහාර මනෝ සංචේතන ආහාර ඈ අනිත් එක විඥාන ආහාර පස්සාහාර එතකොට මෙතෙන්දී ආහාර උනේ අර රූප කොටසට මොකද්ද විඥාන ආහාරය මතකද ප්‍රතිසන්දි විඥානයේ හේතු වෙලා මේ සහජාත ප්‍රත්‍යයෙන් හටගත් වූ මේ රූපතිය පහළ වෙනවා. ඉස්සල්ලාම මව්පිට එනකොට. හරිද? දැන් මේ රූපතික ක්‍රමයෙන් වැඩිනවා. එකපාරටම අපේ ශරීරයේ මේ විදිහට පැවතුනේ නැහැ. ලස්සන සූත්‍රයක් මට මතක් වුණා යක්ෂ සංහිතේ ඉන්ද්‍රක කියලා යකේ. එයා හිතන්නේ මව්පිටට ඉස්සල්ලාම ළමයෙක් ඇතුළේ එනකොට ඔක්කොම අංග ප්‍රසන්න ඇතුළම තමයි උපදින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා මේක විමසන්නට ඕනේ කියලා ඒ හින්දක තියෙන එක බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා විමසනවා. රූපන්න ජීවන්ති වදන්ති බුද්ධා මේ රූපේ ජීවයක් නොවේ කියලා බුදුරු ප්‍රකාශ කරනවා. කවුද මේ අහන්නේ හින්දක තියෙන රජකමේ යකක්. උතෝ නොයන් කොහෙන්ද මේ ලක්ෂති මං ශරීරං මේ ශරීරේ කොහෙන්ද ලැබෙන්නේ කුසෝ නිදානං නින්දති මං ශරීරං එහෙමනම් මේ ශරීරේ කොහෙන්ද ලැබෙන්නේ ලෝකේ ජීවියක් නෙවෙයි කියන එනනම් මේ ශරීරේ කොහෙන්ද ලැබෙන්නේ පුතස් අර්ථයේ යටතින් මේකේ එහෙමනම් මේ ඇටකටු මේ අකුමාව පෙනහැරි වකුම දුවාදී ඉන්ද්‍රියන් කොහොමද ඇතිවන්නේ හතන් වයන් සත්‍ය ටිකක් බලස්නි කොහොමද මෞතුස මෞතුසක මේ ගැද දිනවන්නේ ඒකයි උදා බුදුරජාණන් වහන්සේගෙන් ඉන්න දෙයක් යකා දුක ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසමන කලලං හෝති කලලා හෝති අබ්බුදා අබ්බුදා ජායති තේති තේති නිබ්බත්ති ඝනෝ ඝනාපක්ඛා ජායන්ති කේසාලෝමා නඛාතිච සංසක්ත මුද්දසේ මාසා අඤ්ඤ පානංච භෝජනං තේනසෝ තත්ත්‍ය යාකේති මාසකුච්චී ගතෝ නරෝ මේ බුදුරජාණන් වහන්සේගේ පාඨය පතමං කලරන්නෝටි ඉස්සල්ලාම රැතිච්චි රූපකලාපතියට අපි කතා කරන කියනවා කලල රූපය කියලා ඉස්සල්ලාම ඇතුනේ ඔන්නෝකයි ඥානපත්‍ය රූපාපඥානයෙන් ඉස්සල්ලාම ඇතිවෙච්ච එක කලල රූපය පතමං කලලන් හොති. ඒ කලල රූපය විස්තර කරනවා සිත තේලත් යථා බින්දෝ සත්‍ය මන්දෝ අනාමිදෝ ඒමං මන්න සංඛාන මල්මකට කියන්නේ කියන සිත තේලත් යථා බින්දෝ කියන්නේ කලතෙන් බින්දුවක් වගේ ශක්තිමන්ඩෝ අනාගදෝ හදේට පිරිසිදෝ එළඟතෙල් බිඳුවක් වගේ. ඒවම් වන්න පටිභාණ්ඩං ඒ වගේමයි මේ වර්ණය සහ හැඩය මොකේද කලලම් සම්පෞච්චිතී කලලේ තියෙන. ඒකෙන් අපි දැනගන්න ඕනේ අපි උපදිනකොටම අපි මහ ලොකුට මේ ඇඟ අපේ ඇඟ මම මගේ කියලා දැන් අරගෙන සිටියට එදා පැවතුණු සත්‍යය මෙන්න මේකයි කියලා දැන් හිතලා බලන්න ඕන. කලතේ බිඳුවක් වගේ එලකිතේ බිඳුවක් වගේ ඒ සතහන ඒ පැහැය, ඉන්හෙඩේ. එදා තිබුණේ අපි ඇඟේ. අටමං කලලං හොති. කලලා හොති අබ්බුදා මේ සත්‍යය දිනු වෙලා අබ්බුද සත්‍යයක් ඇති වෙනවා. ඒක ප්‍රකාශ වෙනවා සත්‍යං කලලං හොති. දවස් හතක් මේ කලලේ පවතිනවා. අර රූපේ දවස් හතක් ගැලපීම පවතින පරිපක්කම් සමෝහතන් මෝරණි. විවක්ෂමාන සම්භාවන අබ්බුදන් නාම ජායති ඒක වෙනස් ස්වරූපයකට පත් වුණාට පසු ඒකට කතා කියනවා අබ්බුද කිය. ඒකත් අර කල රූපේම වෙනස් වීමක් සාමාන්‍ය හැදී ඒක විස්තර කරලා නැහැ. සමහර විට ඒ කල රූපේම දීර්ඝ වීමක් මහත් වීමක් වෙන දෙයක් වෙන්නට ඕනවා. අක්බා දායති තේති ඒ අක්බුදේ තමයි ඊළඟට තේති කියන්නේ මස් වැදල්ලක් බවට පත් වෙනවා මස් කැල්ලක් බවට සත්තානං බුදා හෝති අක්බුදේ දවස් හතක් තියෙනවා පරිපක්ඛන් සම්මෝමතං වැඩිමු විවර්තමානං සම්භාවං තේති නාම ජායති අන්නේ දවස් හත අර අක්බුද කියන කච්චේ තිබුණාට පසුව ඒක ක්‍රමයෙන් වැඩිලා තේසී මේ මස් කෑල්ලක් බවට පත් වෙනවා. මේ අය දන්නවා තේසී කියන වචනේ තේරුම. ආසල් යන ළමයි හොඳට දන්නවා. එතකොට අපි ඒ කාලේ විදිහේ මෙහෙම ඇඟ පස්සඟ තියාගෙන ඉන්නේ සම්මාසා අස්පය මොකද නැහැ සම්මත් දැදලා. ඉබා. එතකොට තේසී එක පස්සේ මොකක්ද වෙන්නේ? තේසී නිබ්බත්ති ඝනෝ එක ඝන බවට පත් වෙනවා. තේසේක ධම්භාවයට පත්වන්නේ සත්තාහං තේසේ භවති දවස් හතක්ම තේසේ පවතින. මස්තද එලෙසින්. පරිපක්ඛන් සමෝමතං විවර්තමානං සම්භාවං ඝනෝති නාම ජායති. ඊට පස්සේ ඒක ඝන කියන පත්තේට පස් වෙනවා. ඒකට උපමාවක් දේශනා කරන්නේ සඳහන් වෙනවා පොත්පත් වල. යථාකුත් කුටියා අන්නාන සමන්තා සමන්තා පරිප්ප මට එන්නේ නැහැ. වාතාවරණයක මේ කුකුලෙකුගේ විස්තරයක් සමන්තා පරිමණ්ඩල හැම පැත්තෙම මට සිල් කියලා පිළිමැදිලා එකතු වෙනවා වගේ. යථා කොක්කොටිය අන්නම් සමන්තා පරිමණ්ඩලං ඒවන ඉතේ ඝනස්ස සංඛානං ගණේ සතහන නිප්පත්තිං සම්ම පක්ෂය කර්මයේ පක්ෂය කොටගෙන අරස්තු රූපේ ඇති වෙනවා අර මත්දැල්ල ඝණයක් බවට පත් වෙන ආකාරයේ කිසිම දිගුවටුවක් විස්තරයක් තේ. කම්මේ විසායක ලැබෙන. එදා සිටී අපි එහෙමයි. ඝනා බසාකා ජායන්ති. මේ ඝනේ සකපාක් වෙනවා. ඒ කියන්නේ දැන් අපි අලයක් වෙන සිටුවා මේක කැලේ එන්න තිස්සල ඉස්සෙනවා එක තැනක. මොකද කියන්නේ මොකද්ද කියන්නේ. ඒ වගේ ඝනේ හිත තියෙන තැන එක කෑල්ලක් ඉඳ තියෙනවා. අත් දෙක තියෙන තැන කෑලි දෙකක් දෙපැත්තට නිකන් ගොඩි දෙකක් වගේ. කකුල් දෙක තියෙන තැන තවත් ගොඩි දෙකක් වගේ ওই දෙක තම කාන්තාකා ජායන්ති පහක් තියෙනවා. මේ ප්‍රයෝජනේ සංසංස කුජති මාතා අඤ්ඤපානංච භෝජනං සතෝ සෝතත් යාතේති මාත කුච්චගතෝ නරෝ මෙන්න මේක මම ගන්නා ආහාර පාන නිසා මුංජිතේ මාසා නවයෙන් ගන්න ලබන ආහාර පාන නිසා ගැටීමෝ නෝගියගෙන යනවා. මෙහිදී අර රූපයට සමුදය වන්නේ හේතුව වන්නේ විඥානපච්චය නාම රූපං කියන තැන විඥානපච්චය රූපං කියලා නැතිනේ විස්තර කරන්නේ මේ ඒ රූපයේ හේතුනේ කලින් ඇති ප්‍රතිසන්ද විඥාණයට අමතරව මේ මව ගන්නා ලබන ආහාර එතකොට භූත සමුදේ වශයෙන් අපි කතා කරනකොට එතන කියන්නේ වෙන්නේ මොන සමුදේද? සබලීකාරාකාර නිසා ඒ රූප කොට ඇති වෙනා කියලා. එහෙනම් අන්න ඒ විදිහට ඒ රූප කොට ක්‍රමයෙන් වැඩිගෙන වැඩිගෙන යනකොට සති හතක් සති 11 ගියාට පසු පොත්වල දැක්වෙනවා 77 වෙනි දවසේ යනකොට ඇස් කන්නාසාදී ආයතන ඇති වෙනා කියලා. මේක මේ විඥානපත්‍ය නාමං විඥානපත්‍ය රූපං කියන දෙක පිළිබඳව පොත්පත්වල දැක්වෙන කරුණු ටිකක්. ඕනෑම දේශකේ දේශනා කරයි ඕනෑ පොත ඕනෑම පොතකින් බලා ගන්නට මේකින් මතයට පුළුවන්. දැන් අපි බලන්නේ ප්‍රායෝගික පැත්තට. මේවා ඉතින් මුලින්ම අහගන්නට ඕන. විශේෂයෙන්ම භාවනාවෙන් දියුණු අධ්‍යක්ෂණ ලැබපු අය මේ සිටිනවා ඒ අය වෙනුවෙන්මයි මම මේක කියන්නේ නැත්නම් මම කියන්න කිසිම මගේ අදහසක් නැහැ මම නැලියේ. මේකෙන් අඳුම වශයෙන් පස් දෙනෙකුටවත් මෙහෙන්න ආයේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ සංස්කාරවලට පැත්තේ. දැන් අපි බලන්න ඕනේ මේ විඥානයේ නාම රූප හටගන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා පොත්වල මෙහෙම කියනවා. අපි අත්දකින්නේ අත්දකින්න තියෙනවා සංඥා විතරයි ඒ සංඥා තුළින් අපට මේ නිවන අත්දකින්නට බෑ දැන් මෙතනින් අපි නිවන මතු කරනවා මෙතනින් අපි මතු කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනාවේ කර්ය ස්ථාරය සම්බම් මත්ථීති කෝණ අපච්ඡාන අයනිකෝ අන්තෝසයි කං ඔක්කොම ඇත කියන එක පච්ඡායනකාන්තයක් සම්බන් මත්ථීති කෝ පච්ඡාන දුතියෝ අන්තෝස නැත කියන පච්ඡායන දෙවන අන්තයක් අර කලින් කියපු කොටස් කියනකොට මම ටිකක් පැටලි පැටලි ඉන්නේ මට පොරු නැති නිසා පොත්වල. එතකොට මේ කොටස හොඳට අහගන්න විශේෂයෙන්ම භාවනාව දියුණු අයට මේ කොටස අහලා මේ කියන විදිහට ක්‍රියාත්මක කරන්න ප්‍රතිඵල සමාහතන අත්දකින්නට පුළුවන් වේවි. එසේම වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි අප මේ දේශනාව පවත්වන්නේ. එතකොට දැන් අපි බලන්න යන්නේ මේ විඥාන පත්‍ය නාම රූපන් කියන එක ක්‍රියාත්මක වෙන ආකාරය ප්‍රායෝගික වශයෙන් අපි අත්දකිනවා දැන්. කොහොමද අත්දකින්නේ? ඒකට කියන්නේ සමාධිය දිනු වෙලා තියෙන තොර මොකද සමාධිතෝ යථා භූතං පජානාති සමාධියක් පිටේ විතරයි හරියට ඇත්ත ඇත්තටින් දකින්නට පුළුවන් වන්නේ. එම නිසා අපට ධ්‍යානෙත් නැත්නම් මේ මෙහාට කියන කොට ක්‍රියාත්මක කරන්නට බැහැ. මෙහි ඉන්න ධ්‍යානලාභී අය භවනාවේ සමත විපස්සනා වශයෙන් දිනුවයි මේ කොටස් ක්‍රියාත්මක කර බලන්න. එතකොට අපි ප්‍රතිසන්දි විඥානේ අත්දකින්නට යනවා. ප්‍රතිසන්දි විඥානයට කියනවා භවාංග සිට කියලා. ප්‍රතිසන්දි විඥානේ වැඩ තුනක් සිදු වෙනවා. ඉස්සල්ලාම මෞර්කුසේ උපදිනකොටම එතන ප්‍රතිසන්දි කුච්චේ සිදු කරනවා. ඒ කියන්නේ මෞර්කුසඳ පිළිසිඳ ගැනීමේ කර්තව්‍යය සිදු කරනවා. ඊට පසුව වෙනත් සිතේ කිසිවක්ම අපේ ඇස්වලවත් කනින්වත් නාසයෙන්වත් ශරීරයෙන්වත් දෙන්නේ නැතුව කියනකොට මනසින්වත් භවංගයේ සිටපත් වී භවය පවත්න අංගයක් වශයෙන් මේ ප්‍රතිසංවිඥානයේ කටයුතු කරනවා. ඒකයි භවංග කියන්නේ. අපි නිින්ද ගියාට පස්සේ අපි ගන්න එකයි. දැන් කල්පනා කරන්න අපි උපදිනකොට ඇහැක් තිබුණේ නැති නිසා එළියේ පහළ වෙන සිත් ඇති වෙන්නට බෑ. කනක් තිබුණේ නැති නිසා සද්ධාහන සිත් ඇති වෙන්නට බෑ. දිවක් තිබුණේ නැති නිසා ජීවා විඥානය ඇතිවන්නේ නැහැ. නාසය නැති නිසා ඝාන විඥාන නාසය තුළින් පහළ වෙන සිත් පහළවන්නේ නැහැ. මෙවැනි කයක් ඕලානික කයක් නොතිබුණු නිසා කාය විඥාන කයේ ඇති වෙන සිත් පහළවන්නේ නැහැ. මනෝ විඥානය පමණයි තියෙන්නට ඕන ප්‍රතිසංගිය ගැන දෙන අවස්ථාව. මොකද මේ හිතන්නේ නැති නිසා. දැන් අපි නිින්ද ගියාට පසු ඇත්තකට අරමුණු කිසිවක් නැහැ. කන දෙකෙන් කිසිම සිතක් ගලාගෙන නැහැ. නාසයෙන් කිසිම සිතක් ගලාගෙන නැහැ. මොකද නිින්ද ගිහින් ගඳ සුවඳ එනවා ඒත් දැනෙන්නේ නැහැ. කයෙන් කිසිම විඥානයක් පහළ වෙන්නේ නැහැ. කයේ මధుර වාදීන් විදිනවා. ඒත් නින්ද කියලා හිත භාවනාවකට වෙලා නිසා ඒව දැනෙන්නේ නැහැ. අනත් කියනවා සත්‍ය කියනවා කණේ ශබ්ද වැදෙනාට ඇහෙන්නේ නැහැ මොකද භාවනාවේ පිටපත් වෙලා. මොකද හේතුව භාවනාවේ ස්වરૂපය අර ඇස්කන් නාසා දිව ශරීරයෙන් ඈත්ෙච්ච සිතක්. ඒවා තිබුණේ නැහැ උපදිනකොට. ඒකයි මේ අපේ පදින්දලට ගියාට පසුව මේ කිසි දෙයක් ඈත් වෙලා මේ සෑම දෙයකින්ම ඈත් වෙලා සිටින්නට පුළුවන් වන්නේ. මේ කුක්කිය ඒ කියන්නේ භවංග කුච්චය ප්‍රතිසංග විඥාණයම කරන දෙයක්. වෙනත් සිතුවිලි නොවන විට සිත භවංගගත වෙලා පවතිනවා. නින්ද ගොස් හෝ නින්ද නොගොස්. ඒක දෙවෙන කුච්චය. ඊළඟට ප්‍රතිසංග විඥාණයෙන් තවත් කුච්චයක් සිදු කරනවා. මරණ වේලාවට සුති කුච්චය සිදු කරනවා. කියන්නේ සුතිය සිදුවන්නේ භවංගේ. අපේ ඊයේ එදා ඊයේ සතිය ප්‍රකාශ කළා සංඛාරපත්‍ය විඥානං කියනකොට කුසල අකුසල සංස්කාර තුළින් විඥානය තියෙනවා. කුසල සිහිපත් කරලා ඉන්නකොට විඥානය ඒක නැති වුණා ගිය ආත්මේ ඇවිල්ලා ඒ රූප සිත පහළ වෙන්නට බැරි නිසා වෙනත් භවයේ තියෙන්නේ ඒ සිත පවතිනවායි කියන. මෙහිදී අපි මේ කතාව ප්‍රකාශ කළාට මැරෙන මොහොතේදී අර මේ කුසල අකුසල කර්ම සිහිකර කර සිටියත් ඒවා මරණ මොහොතේදී නැති වී යනවා. ඒ භවයේ ඉතිසිච්ච භවාංග සිතයි ඉදිරියට එන්නේ. ඒ භවාංග සිතේ මරණය සිද්ධවන්නේ. කුසල අකුසල කර්ම වලින් නෙවෙයි. ඒක නිසායි අයන්තින් කෙනෙක් ජීව නැතිව කරලා ඉන්න විට මරුණත් ඒ නැති වීමට ප්‍රථමයෙන් පැවති සිතුවිලි ක්‍රියාවලිය ප්‍රතිසංකප්තිය සිදු කිරීමට සමත් වනවා. එම නිසා මෙන්න මේ කුච්චේ තුනම භාවනිතේ තියෙන කුච්චේ තුනම අපි දැනගන්න ඕනේ. ප්‍රතිසන්දිය ගෙන දෙනවා එකwidehatකින් භවයේ පවත්වන අනිත්‍යයෙන් භවයේ සිඳලා සුති කුට්ටිය සිදු කරනවා තවත් රටකින් මෙන්න මේ කුට්ටිය තුනක් මේ භවංග පිටින් සිදු වෙනවා දැන් අපි මේ භවංග පිටක් දකින්නටයි යන්නේ භවංග පිටක් ඇතිවීමට ලැබේවා කියලා අධිෂ්ඨානයක් කරනවා අධිෂ්ඨානයක් කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි පස්වෙනි මේවා ක්‍රියාත්මක කර බලන්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන හතරට පිළිවෙලින් සමවදිනවා ඊට පසුව ධ්‍යා හතරෙන් ධ්‍යානයෙන් නැගිටලා ඉවරලා සිතින්ම සිත දිහා බලන්න ඉන්නවා. සිත ගැඹුරට යන්නට පටන් ගන්නවා. තවත් සිත ගැඹුරට යන්න කියනවා සිතක් දිහාට පස්සේ. තවත් සිත ගැඹුරට යන්න කියනවා තවත් සිතාවක්. ඒකත් පස්සේ කියන තවත් ගැඹුරට යන්න කියලා සිතටම සිතින් අනකිරීමක් කරනවා. මේ විදිහට ගැඹුරින් ගැඹුරට සිත යවනවා. අන්තිමටම ගැඹුරට යන්නට පුළුවන් තැනක සිතපත් වුණාට පස්සේ අපි සදා නිත්‍යකට වැටෙනාම මේ මුදුබර සත්‍යය අපට තේරෙනවා නම් අන්න ඒකත් උදාන භවංග පිට අපි අත්දැකලා මේ නිදාගන්නේ නැතුව. නිදාගත්තු මිනිහෙට භවංග පිට තියෙන බව ගැන දෙයක් නෑ. ඕකත් අද නිදාගත්ත. මෙහිදී මේ පදනින්ද තියෙනවා ඒ පදනින්ද දැනෙන ගතිය අපි දැන් දැන පදනින්දේ පවතින ස්වરૂපේ භවංග පිටේ ස්වરૂපේ අපි ගැන අපිට දැනීමක් පවතිනවා. මෙන්න මේ විදිහේ මේ භාවනාවට දිහා බලාගෙන සිටිනකොට ඔන්න අහම්යෙන් ඇති වෙනවා විශාල සද්දයක්. භාවනාවට කැදී යනවා සත්‍යය කණේ වැටෙන නිසා ඔන්න කණේ පහළ වෙන දිසක් ඇදලා ඒක දිගින් යනවා. භාවනාවකදී අගින් වාදෝක ඇති වෙනවා. ඒ සෝත විඥානය පහළ වෙනකොට භාවනාවට නිරුද්ධ වෙනවා. මේක අපි අත්දකිනවා. ඔන්න කයේ ඇතිවෙනා මధుරයක් කෑමක් හෝ මොකක් හරි එකකින් යම් කිසි ස්පර්ශයක් ලැබිලා විඥානයක්. ඒ එනකොටම අර බලාගෙන සිටේ ඉන්නේ අපි අපිට තේරෙනවා බලාගෙන සිට නතර වෙනවා අන්න අර විඥානය පහළ වෙනවා. කාය විඥානය. නැත්නම් නාසයේ ගඳක් හොදක් සමහර විට දැනෙනවා. ගඳ සුවඳ දැනෙනකොට අර බලාගෙන සිට නතර වෙනවා ගඳ සුවඳ දැනෙන සිත් ඇති වෙනවා. මෙහිදී පැහැදිලිවම සත්‍යස්ස ලෙසම අපට දැක ගන්නට පුළුවන් වෙනවා. මේ සෝත විඥාන, ධාන විඥාන, කාය විඥාන ආදී ඇතිවන්නේ මෙන්න මේ විදිහටයි. විඥාන සමුදය. මේ විඥාන නිරුත් වියන්නේ මේක විදිහට විඥාන නිරෝධය. ඊළඟට අපට දැනගන්නට පුළුවන් වෙනවා භවාංග සිත සහ අනිත් විඥාන පිළිබඳ තියෙන වෙනස. මේක ඉතින් බලපලා ඉන්න එක හරිම රසවත් ක්‍රියාවක්. මොකද ඇඟට කිසිම වෙහෙසකුත් නැහැ. ලොකෝ ධර්මයක් අවබෝධ වී අවබෝධ වී යනවා. ඉතින් මේකදී එකක් මතක තබා ගන්න ඕනේ ඕනෑකම මේ බවහම සිටින් නැගිටින්නට හොඳ නැහැ. මේ මෙසේ ඇති කරගත් බවහමකින් ඕනෑකමින් නැගිටින් සිටියොත් නැවත ඒ බවහමකිට ඇති කර ගැනීම ටිකක් නෙවෙයි ගාක් දුරට අපහසු වෙනවා. ඒක නිසායි භවංග සිත පවතින තාක් වේලා පැය දෙකක් නෙවෙයි පැය තුන හතරක් වුවත් සමක් නෑ. එලෙසින්ම සිටිනවා. මෙහිදී අපි දකින්නේ මේ විඥාන පරම්පරාවේ පැවැත්ම සහ නැවැත්ම පිළිබඳ පැවැත්ම සහ නිරෝධය පිළිබඳ යථාභෝධයක්. මේක ඇති කරගන්නට හැම දිනාටම බැරි නම් කෙනෙකුට අපහසු නම් ඔහු විසින් විෂය උත්සාහය අත්හරින්න නැතුව තවත් ක්‍රමයකට මේක අත්දකිනවා. කොහොමද? මේ දෙවෙනි ක්‍රමය. අර කලින් කියන විනාඩි හතරක සමාදින්නට පෙර අදිස්ථානයක් කරන භවංගික දක්නට ලැබේවා. ඊට පසුව හතරවෙනි ධ්‍යානයට සමාදිනවා. එයින් නැගිටිනවා. දැන් සමාධි ජීවිතයේ පස්යෙන් පස්සට යනවා. ඒ කියන්නේ මගේ වයස ඒ බලන කෙනාගේ වයස අවුරුදු 35 නම් මෙන්න අවුරුදු 35යි මගේ තාක්ෂේ මගේ කයෙහි ඇති මෙහෙමයි. අවුරුදු 30ක බලන අය ළඟට අර සමාධිමත් සිටින් 30 හිටපු කාලේ දීපත් වෙනවා. 25 කාලේ බලනවා. 20 කාලේ බලනවා. 15 10 මේ විදිහට ක්‍රමයෙන් අඩු කර කර යනවා. ඊළඟට 8 7 6 5 ඒ විදිහට අඩු කරමින් මම අවුරුද්ද කාලේ මගේ රූපයේ අවුරුද්දේ තත්ත්වය මොනක්දයි මාසත් අඩු කරගෙන ගිහින් මාස 9 8 6 ආදී වශයෙන් මාසයට එනවා ප්‍රමාණයකට බහිනවා දවසකට බහිනවා ඊට පස්ව දැන් අර හතර වෙන මිනිහා මේ ධ්‍යානසිත පාදක කරන මේ සිදුවන නිසා අපි මෞපතට ගන්නට පුළුවන් අපිට අපේ සිත යවන්නට පුළුවන්. මොන්න මෞපතේ මාත්‍රා වෙන මාතකේ. ඊට පස්සේ 8 7 6 4 ඔය වගේ පස්යෙන් පස්සට යනවා. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී මෞපතට පිළිසිඳගත් අවස්ථාව අපේ සිතපත් වෙනවා. සිත බවාංගයට පත් වෙනවා. අර සද නින්දකට ගොස් ඒ නින්ද දැනෙන ස්වરૂපයක් නැත්නම් අන්න එවැනි තත්ත්වයක් අපිට උද්ගත කරගන්නට පුළුවන් වෙනවා. මේදී විශේෂයෙන්ම මේ ඉන්ද්‍රියන් තුළින් අරමුණු ගණනාකාරය ගැන මේගොල්ලෝ ගැන මේ මේ අය අවබෝධයක් තියෙන්න ඕනේ. කොහොමද සමහර ඉන්ද්‍රියන්ට අරමුණු ඒක ඇවිල්ලා ගෑවෙන්න ඕන. ඒ කියන්නේ නාසයට ගඳ සුවඳක් ඇවිල්ලා ගෑවෙන්න ඕන විඥානයක් තියෙනවා. කයට නම් කිසි දෙයක් විස්පස්ස වෙන්නට ඕනේ කාය විඥානයක් ඇතිවෙනවා. ඒකට කියන්නේ සම්පත්තක් වාදී කියලා. සමහර ඒවා මෙහෙම ගෑවෙන්න ඕනේ නැහැ. ඕනේ හැට තියෙන රූපයක් වුණත් ඒ රූපය අපි ලැබෙන්නේ නැතිනේ. ඒවා අසම්පත්තක් ගහයි. ඒවා අර කණේ තියෙන ශබ්ද වගේ නෙවෙයි. කනට ශබ්දේ ඉඳලා වදින්නට ඕනේ. ඇහැ තියෙන රූප වැඩිමක් පවා තියෙනවා. ඒවා අසම්පත්තක් ගහයි. මේ ඇහැට අරමුණු වන රූප කනට අරමුණු වන ශබ්ද, නාසයට, දිවට, ශරීරයට අරමුණු වන ඒ ඒ අරමුණු වර්තමාන අරමුණු පමණයි. ඒ කියන්නේ ඇහැට අපි රූපයක් දැකලා ඇහැ තුළින් විඥානයක් ඇති වීමට නම් වර්තමාන රූපයක් වන්න ඕනේ. ඒ කියන්නේ දැන් පවතින රූපයක් වන්න ඕනේ. මේ චිත්ත රූපයක් හෝ හිත තියෙන රූපයක් ගැන සක්විඥානයක් ඇතිවන්නේ නැහැ. එහෙම හිතනවා නම් එතන සිදුවන්නේ මනෝවිඥානයක්. අපිට කණෙන් සත්‍යයක් අහලා ටිකක් පහල කරගන්නට අවශ්‍ය නම් දැන් පවතින සත්‍යයක්ම තියෙන්න ඕනේ. ඊයේ මොන සත්‍යයක් නැහැ අනාගත සත්‍යයක් නැහැ. ඒ ඊයේ කොහොම අනාගත සත්‍ය ධර්ම වෙනවා නම් මනෝ විඥාන ඇතිවන්නේ සෝත විඥාන නෙවෙයි. ගන්ධ සෝදකත් එහෙමයි මේ මොහොතේ තියෙන ගන්ධ සෝඳයි අරමුණු වෙනින් විඥානයක් පහළවන්නේ. කයකත් එහෙමයි මේ මොහොතේ පවතින ස්පර්ශය අරමුණු වෙන්නේ. ඊයේ තිබ්බ ස්පර්ශ අරමුණු කරලා ඒක තියෙන එකවත් අරමුණු කරලා කාය විඥාන අපිට ඇස් කරගන්නට බෑ. මනසට එන්නේ නෙවෙයි. මනසට මේ සියලුම වර්තමාන රූපත් අරමුණු කරන්න පුළුවන්. අතීතේ රූපත් අරමුණු කරන්න පුළුවන්. අනාගතේ රූපත් අරමුණු කරන්නට පුළුවන්. යම්සා ධම්ම ලෝකයේ තියෙනවා නම් ඒ සෑම ධර්මයක්ම මනසට අරමුණු කරන්නට පුළුවන්. දැන් අර හතරේ ධ්‍යානයේ ඉඳගෙන අපි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යවනවා මෞපසක පිළිසිඳගත් අවස්ථාව පේනවා ගැඹුරු නිින්දක සිටිනා වගේ ගැඹුරු නිින්දේ සිටින කෙනෙකුට අපි හිතමු සිහින පේනවා. අන්න ඒ සිහින පේනවා වගේම මේ ප්‍රතිසන්දි විඥානය ඇති වෙනකොට අර මවගේ සහ පියාගෙන් එක්ුණු දහස කොටස් අපට විද්‍යමානයි. හරියට ඉතා දීප්තිමත් සුදුසියුම් එළියක් වගේ එළි දෙකක් වගේ දෙපැත්තෙන් එක්වන ආකාරය අපට තියෙනවා. මේක ක්‍රමයෙන් දියුණු වෙන ආකාරයක් ඊළඟට අපිට තේරෙනවා. අර සමාධිමත් එකක් තිබෙන නිසායි සමාධියෙන් මේක දකින්නේ. මේ විදිහට ප්‍රමාණිකෝලව මේ විඥානය නිසා රූපේ වැඩින ආකාරය පේනවා. අර භවාංග සිත දකින්නේ එදා තිබුණු භවාංග සිතින් මේ වෙනකොටින් අපි දකිනවා. තේරෙනවද? ඒ බාහිර සිත දකින්නේ මේ සිතින් මේ දැන් පවත්නා වර්තමාන සිතින් අර නාමය මේ නාමයට හේතිලා තියෙනවා. නාමපත්‍ය නාමය. එහෙනම් මොකද මේ තියෙන්නේ? ඒ කියන්නේ මේ බාහිර සිතින් අපි දැන් අත්දකින්නේ ඒක අත්දකින්නේ වෙන සිතකින්. බාහිර අරමුණ ඒක දකින්න වෙන සිතකින් බවාගෙන ඉන්නේ. සිහින තේනවා කියන රූපේ තේන ආකාරය අපිට දකින්න පුළුවන් ටෙලිවිෂන් එකක දක්වනවා. එතකොට ඒ භවංග සිත අරමුණු වන්නේ අරමුණු වල මේ සිත පවතින්නේ අර භවංග සිත පවතින නිසා. ඒක නිසා නාමපත්‍ය නාමං නාමපත්‍ය රූපං කියන දෙක අපට අත්දකින්නට පුළුවන් වෙනවා. මෙන්න මේ தත්ය අත්දැක්කා හෝ නොදැක්කා හෝ මේ මහාට කොටස අපිට කියන්න ප්‍රදාන්න පුළුවන් ඉතාමත්ම බලවත් කොටසක්. දැන් භවංගිය අපි සිටිනවා. මේක ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද විඥානය. දැන් අපි ඉන්නේ ප්‍රතිසන්ද විඥාන අවස්ථාවනේ. මේක එකක් මතක තියා ගන්න රූප කොටසේම පෙන්වොත් අර මවකින් එන සහ පියාගෙන් එන රූප කොටස් ඒවා ඈඩ් කරන්න දෙපා ඈඩ් කළොත් හිත අරූපාවචර තත්ත්වයටපත් වෙන අපිට කිසිවක් කරන්න බැරි වෙනවා. ඒක නිසා ඒක ඈඩ් කරන්න දෙපා. ඒක වෙනම මතක තබා ගන්න. දැන් මේ භවන්දසකට පෙර තිබුණේ කුමක්ද? මෙහිදී තේනවා අතීතයේ නිරුද්ධ වෙච්ච භවංගිත මා කියවනේ ඇයට සිතට ඕනෑම දෙයක් අරමුණු කරන්නට පුළුවන් කියලා. අතීතයේ තිබ්බේවත් අනාගතයේ තිබ්බේවත් වර්තමාන ඕන එකක් පුළුවන්. මේ භවංගිතට පෙර තිබුණු භවංගිත අපි අරමුණු කරනවා. මෙහිදී හොඳට ආකල්පනානේ අහලා ක්‍රියාත්මක කරන්න. එපා තිබුණු භවංගිත ආදකෝ ඒ භවංගිත එදාන නිරුද්ධයි. එදා තිබුණු රූප ගොඩකෝ මේ රූප ගොඩ ගියාත්මේම නැති ගොස් එදා තිබුණු අනිත් නාමස්කන්ධකෝ වේදනා සංඥා සංඛාර ආදී ඒවා එතනම එතනම නිරුද්ධ වී ගොස් එහෙමනම් ඒ ගිය ආත්මේ ඉදිච්ච කිසිවක් මේ ආත්මෙන් තියනවාද අපි පැහැදිලිවම අත්දකිනවා ගිය ආත්මේ කිසිවක් දැන් නැහැ කියලා මේ අත්දැකීම හරියට අත්දකින විටම සදාකාලික වශයෙන් ජීවෙන් ජීවයට භවෙන් භවයට යන ආත්මයක් ඇත කියන එක නැත්තටම නැති වෙන. ඇත කියන එක නැති වෙන. මොකද අපි දකිනවා ඒ ආත්මය ඔක්කොම එතනින් ඉවරයි. මෙතන මේ වෙන්නේ අකර නැත්තෝ නැත් අන්‍යෝ කියන එයක් නෙවෙයි වෙන කෙනෙක් නෙවෙයි උපදිච්චේ මැරිච්ච පුද්ගලයෙක් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියන එක නැත්තෝ නැත් අන්‍යෝ කියන්නේ. අපි මෙතන බලන්නේ එක අංක දෙකක් ගැනයි අපි මේ කතා කරන්නේ. එතකොට ගිය ආත්මයේදී ඔක්කොම භවංග ටිකක් නැති වුණා ඒකේ තිබ්බ නාම රූපණ ඔක්කොමත් නැති වුණා ඒකෙන් මේකට ආපදයක් නැති බව පැහැදිලිවම දකිනවා දකින්නකොට ආත්මයෙන් ආත්මයට භවයෙන් භවයට ගමන් කරන සදාකාලික ආත්මයන් නැති බව පිළිබඳ ප්‍රත්‍යක්ෂ දේශන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෙවේ හදවත පතුලෙන් අපි අත්දකින කවුරුත් ජීවිතයට පසුව භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් ඇත කියන කතාව කවදාවත්ම පිළිගන්නේ නැහැ. එන්න මේ සත්‍යය අත්දැක්මාට පසුව දැන් අපි බලනවා මේ බලය නම් මේ භාවනාවේ සිතාවේ කොහොමද? මෙතන තියෙන එක. භාවනාවේ සිත් පරම්පරාව. ඒක දින එක දකිනකොට ධර්මයෙන් පස්සේ මේ ඔක්කොම ඉවරයි කියලා සම්බන්ධවත් නෑ කියලා කිසිවක් කියන අවබෝධය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. සම්බන්ධවත් කියන්නේ කෝ පච්චාන අයමේකෝ අන්තෝ සම්මන් නැති කියන දුතියෝ අන්තෝ ඇත කියන එක වෙනම අන්තයක් නැත කියන එක තවත් අන්තයක් පච්චාන අපි මේ පච්චානට කියපු දේශනේ අපේ හදවත තුලින් අත්දකිනවා දැන් මෙහෙම දකිනකොට මේ භවංග සිත් මෙන්න මහකට කියන්න කරන්නේ මේකක් කරන සසුවත් කලින් ආන්නේ භවංග සිතට පෙර පැවතුනේ කුමාරද අන්න අපට අරමුණු වෙනවා කර්මය අප මැරෙන වෙලාවේ පහළ වුණු කර්ම සිත විපාක සිත එක්කෝ සෝමනස්සද එක්කෝ ඥාන සංකේතද නැත්නම් අසංකාරිකද සසංකාරිකද ඕන වේදීන් මේ ගන්නට පුළුවන් ඒ කුසලයේ සිහිපත් වෙනවා මරණ ආකාරය මේදී සායාවක් වශයෙන් සමහරට තේරෙනවා හරියට ටෙලිවිෂන් එකක දර්ශනයක් වගේ සිහිනෙන් පේන සිහිනයක් වගේ පැහැදිලිවම Tamanට දකින්නට පුළුවන් ගිය ආත්මේ මෙලෙස් ආකාරයේ කර්මය. මෙන්න මේදී ඉතාමත්ම ගැඹුරු මේ කැලල භාවනාව විතර ප්‍රතිඵල බලාපොරොත්තු වන අය හොඳට ක්‍රියාත්මක කරන්න බලන්න. දැන් වාහනසිතට පෙර පැවති කර්මය අපි දකිනවා භවාංග සිතක් දකිනවා ගිය ආත්මෙත් මොකුත් නැහැ. මේ ආත්මේ භවාංග පරම්පරාව පවතිනවා. මෙතන මේ භවාංග සිතේ පැවැත්ම මොකක්ද? ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය විස්තර කරන්නට එයින් එහා වචනයක් නැහැ. දන්තා ලෝකේ වචන පරිකරණය කළා නම් මේ සෑම වචනයකම අන්තිම කෙලවර මෙන්න මෙතනයි. මවාංගකේ පැවැත්ම දුක්ඛ සත්‍ය. මොකද යම්සා කටින්දී අපි දුක් විඳන මේ භවංග චිත්ත පරම්පරාව අවිච්ඡින්න ලෙස පැතිරෙන්නේ නැවත නැවත උපදින ඥානනිසයි සංස්කාරික දුක් විඳින්නේ. අපි මේ ජීවිතයේ මේ මොහොත දක්වා යම් දුකක් විඳනනම් විඳී මේ භවංග චිත්ත මෙලෙසින් ගමන් කරන නිසා යම් විදියකින් භවංග චිත්ත නිරුද්ධ වුණා නම් ගිය ආත්මයට භවංග සිට නැතුණා වගේ මේ ආත්ම විඳින දුක් ඔක්කොම අපිට ඉවරයි. මොකක්වත් නෑ. මේ භවංග සිට තමයි ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍ය. හැබැයි ඒක දුක්ඛ සත්‍ය ගුවට බොහෝම මෙහෙණි දෙයක් හරියම සුඛ දෙයක්. මේ වෙලාවේ දුකක් කියලා තේරෙන්නේ නැහැ. ඒකයි එතන තියෙන අවිද්‍යාව. මේ අවිද්‍යාව කියන එක හිතන්න එපා මේ තින්වත් අය මේ අර යාපනයේ ඉන්න කොටියෝ වගේ නරක රතු සෞද්‍ර දාතියක් කියලා. අවිද්‍යාව විතර සිත නලවන, සිත පිනවන, සිත සුදු කරන දෙයක් හවත් නැහැ. ඒකයි අපි අවිද්‍යාව නිසා බැඳෙන්නේ. ඒකයි අවිද්‍යාවේ යථා ස්වરૂපය අපට අවබෝධ කරගන්නට බැරි වෙලා තියෙන්නේ. දැන් මෙතෙන්දී අපට තේනවා මේ භවංග සිත පැවතියෙම ඒකාන්ත දුකක් කියලා. දැන් මේ භවංග සිත පවතින එක නිසා අනන්ත අප්‍රමාණ දුක් ගැට මෙන්ට වෙනවා නම් භවංගසිතේ පැවැත්ම දුක්ඛ සමුදය සත්‍යය. දුක්ඛ දුක්ඛ සමුදයත් එකට අල්ලලා අපි මේ දේශන මාලාව ගිය සතියේ කලේ මේ දැනුත් සිදුවන්නේ ඒකයි. භවංගසිතේ පැවැත්මම ඒකාන්ත දුක්ඛය භවංගසිත පැවැත්මම දුක්ඛ සමුදයක් මොකද සියලුම සංස්කාරික දුක් මේ භවංගසිතේ පැවැත්ම පවතින කාලය පවතින මේක දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. දැන් මම කියලා මගේ කියලා ගන්නට යමක් හිත වෙලා මේ මොහොතේ පවතිනවා නම් මේ භවංගසිත පමණයි මම කියලා ගන්නට තියෙන්නේ. අපි මම කියන තැනත්තා පුද්ගලයන් සර්සා සර්සා ගමන් කළා. චක්කුම් අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා නොයේ දේවල් අනත්තා අනත්තා කියලා කපල කපල කපල කපල හරියක්. මේ සැබෑමම සංගමී කියන තැන තමයි අපි මේ මුහුණට මුහුණලාලා සිටින්නේ. සැබෑම විද්‍යමාන වෙන තැන. එතනයි අපි මේ කපා කඩන්න කියන්නේ. එතකොට මේ භවංග පිට දිහා අපි දැන් බලන්න මේක තමයි මම මේක තමයි මගේ ආත්මය. අස්මානෝ කැඩෙන මෙතන. එතකොට මේ භවංග පිට නිසිහිස් දැනීම මාත්‍රයක්. අනේ මේක මේ දැනීම මාත්‍රයේ මම මගේ කියලා ගත්තේ කොයි තරම් ගොම්කමද? කියන අවබෝධය අපට ඇති වෙනවායි මේක සියුම් දැනුමක්. මේකනේ මම කියලා මගේ කියලා ආත්මය කියලා ග්‍රහණය කිරීම. ඒක කුණිතරන්නම් මෝඩකමක්ද? මේ මෝඩකම අපට පේනවා. අනිත් පැයෙන් අපට පේනවා මේ භාවගතික ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයක් භාවගතික දුක්ඛ සංදේශයක් මෙතෙක්යි මේ දුක සහ දුක්ඛ සමුදය සත්‍ය අපි අර අවබෝධ නොවි අපි ඒකෙන් බැහැලා හිටිය ආවරණය වෙලා තිබුණා. මොකක් නිසාද? අවිචාර පස්සකින් ක්‍රියාත්මක වෙන නිසා. මෙහිදී පැහැදිලිවම අපට පේනවා එකාතකින් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා භවංගසිත දුක්ඛ සත්‍ය වෙනවා දුක්ඛ සමුදය සත්‍ය වෙනවා අනිත් පැත්තෙන් ඒ භවංගසිතම මමය මගේ ආත්මය කියලා ග්‍රහණය කරලා මෝඩකමින් කියනවා ඒකත් අවිද්‍යාවේම කොටසක් මේක අපිට තේරෙනවා පැහැදිලි සමාධිමත් සිතක් කියන නිසා ප්‍රඥාව දියුණුවේ ඇති නිසා. මෙහිදී අප බලනවා මේක දකින්නේ මොකක්ද මේ බවහාඳ සිට දුකක් කියලා බවහාඳ සිට දුක්ඛ සමුදයක් කියලා බවහාඳ සිට මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මේ මම මගේ කියලා ගත්තේ මෝඩකම කියලා ඈ දුක දුක්ඛ සමුදය නොදැක්කේ මෝඩම කියලා දකින්නේ මොකද්ද ප්‍රඥාවෙන් ප්‍රඥා ආලෝකයෙන් යථාර්ථයක් අපට පේනවා. මෙහෙම පේනකොට ආලෝකයේ ප්‍රඥා ලෝකයේ ප්‍රඥාව කුමක්ද? ඒක සංස්කාර මාත්‍රයක්. අවිද්‍යාව මොකද්ද? ඒක සංස්කාර මාත්‍රයක්. බාහිරදිට මොකද්ද? ඒක සංස්කාර මාත්‍රයක්. මේ ඔක්කොම සිටේ කැටිමින් එක්කින් ඒක රාශියෙන් කියනවා. ඒක බුතෙන් කියනවා. මේවා ඔක්ම සංස්කාර මාත්‍ර මේවා අනිත්‍යයි මේවා අනාත්මයි කියලා හරි අවබෝධය ඇති වෙනකොට අර අර අවිද්‍යාව පහනක් නිවනාසේ සඳහටම නිවි යනවා. එතකොට මෙන්න මේ අවිද්‍යා නිරෝධය අපි අධ්‍යක්ෂාට පසුව අපිට තව එකක් කරන්න තියෙනවා. ගිය ආත්මයේ තිබු තිබුණ භාංගිත නැත්තටම නෑ දැන්. නෑ මේක අපි අත්දැකලා තියෙනවා. මේ දැන් පවතින භාංගිතක් නැහැ. නැවත ඉපදීමක් නැති විදිහටම සම්පූර්ණයෙන් නැති විදිහට මොනවද ඉතුරු වෙන්නේ? මේක අපි දැක්කා. එතකොට අනුපාදිතේස නිර්වාණ ධාතුව සිතට අරමුණු වෙනවා. එනිදී මේ කියන කිසිවක් හේතවන්නේ නැහැ. ධාතිය තේරුණා කියන එක අවබෝධ වෙන අතින්දු. එන්න මේ தත්ත්වය ඇති වෙනකොට සියලුම නාමයන් රූපයන් නිරුද්ධ වී ගිය தත්ත්වය අර නාම රූප ඔක්කොම නිරුද්ධ වේගයේ සත්‍ය හරියට පැහැදිලිව දකිනකොට එතන මම කියලා ගන්නද මොනවද තියෙන්නේ මගේ නිවන කියලා ගන්නද මොකද්ද තියෙන්නේ ආත්මය කියලා ගන්නද මොකද්ද තියෙන්නේ ආත්මයක් නැහැ කියලා ගන්නද මොකද්ද තියෙන්නේ ඇත කියලා හෝ නැත කියලා හෝ කවරක් කියලා හෝ ගන්නට මොකද්ද සිරිතමී පවතින්නේ මේ ඔක්කොම බුලා නිවනක් ඇත කියනවා නිවනක් නැත කියනවා ආත්මයක් ඇත කියනවා ආත්මයක් නැත කියනවා ජීවියක් ඇත කියනවා ජීවියක් නැත කියනවා මේ ආදී අනන්ත ප්‍රමාණ සංස්කාර පැතිරි ජාලා මුලක් මේ සියල්ලම අතනින් නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙ ගියාට පසුව ඔහුට පැහැදිලිවම දකින්නට පුළුවන් මේ ඇති බව නැති බව ආරම්භව කොම අන්ත සත්‍ය දේවල් නෙවෙයි ඒකයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බුදු ප්‍රඥාවෙන් මේ ධර්මය දැකලා සම්මං මත්තේතිකෝ අන සත්‍යානායමේකෝ අන්තෝ සම්මං නත්තේති අනං දුතියෝ අන්තෝ කියලා වදායි. ඇත්ත කියන එක කාන්තයක් අත්‍යායන නැත කියන්නේ තවත් දෙයක් පස්සාන එමෙනිසා මේ දෙකට නැති නොවි මේ දෙකට පස්සන්නේ නැතුව මම මජ්ජේන සතහගතෝ ධම්මං දේශිති මෙදින් ධර්මයේ දේශනා කරනවා කොහොමද මේ හේතුව තියෙනකොට මේ හේතුව ඇති වෙනවා මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ හේතුව නිරුද්ධ වෙනවා ඉතින් මස්නේ සති ධම්ම හොති මස් උප්පාදා ධම්ම උප්පච්චති. මේක තියෙනකොට මේ හේතුවෙන් මේ ඵලය ඇති වෙනවා. මේ ඉතිමත් මේ මතකේ ගන්න හොති මේක නැත්තම් මේ ඵලයක් නේ. මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලයක් නිරුද්ධ වෙනවා. එහෙමනම් මෙතන විඥාන පච්චානාම රූපං විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥානයේ සා නාමයක් සා රූපයක් ඇති වෙනවා. විඥානයේ නිරුද්ධ වුණාට පසු අර මා අන්තිමට විස්තර කළාට පසුව නාම රූප නිරුද්ධ වෙනවා. එතකොට එතන ඇත කියන්නේ නැහැ නැත කියන්නේ නෑ. දක්හා ස්වરૂපයේ සත්‍යතාවය මත කරන බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා. මේකේ මේ தත්ය අපට අත්දකින්නට පුළුවන් හැමෝටම නෙවෙයි ශ්‍රද්ධාව ප්‍රඥාව කියන කෙනෙකුට මේ මහාට කතා කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං කියන එක. මේ තුන්වත් අය අතර සලආයතන ගැන බණ කියනවා නම් මෙයාමක හොඳයි කියලා හිතෙන හිතුව අය කියනවා. ඒ ඇයට මෝචකමන ආකාරයෙන් අපි ලබන සතිය මේ ආයතන අල්ලලා දේශනයක් කරන සමහරට දේශනේ පැය 6 7 ටිකක් වුණත් කමන්නේ නැත්නම් මොකද කරන්නේ? සලආයතන පිළිබඳ දේශන පහක් හයක් ගන්න කමන්නේ. එතකොට දැන් මේ ඇයට තේරුම් තෝරන අන්තගාමී නැතුව බුදුරජාණන් වහන්සේ මෙලෙස මධ්‍යම ධම්මෝත්පත් දේශේති මධ්‍ය මනසෙන් දේශනා කළේ කරුණායි. මේ මා මුල් දේශනාව ටිකක් අභිධර්මයේ දාගත්තා මොකද මේ හේතුව මේ යෝගාන්තය අභිධර්මයේ සුවසය යනයි සිටින නිසා. ඒක නිසා වචනයක් අපි ඒක ගැන කතා කරනවා. මේ තායිලන්තයේ ආචාර්ය කියලා කන්නස්ථානාචාර්යවරයෙක් උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් මුළු ලෝකෙම පිළිගත්තී. දැන් අවුරුදු දෙකකට හෝ තුනකට උනදී අපවත් වුණා. අවුරුද්දක්ම මඩමිනේ තබා ගියේ. මොකද රහතන් වහන්සේ කෙනෙක් පිළිගත් නිසා අපි ඒක අනුමත කරනවා නෙවෙයි. ඒගොල්ලෝ අන්ධ ශ්‍රද්ධාවෙන් අධික ශ්‍රද්ධාවෙන් එළස්සන. උන්වහන්සේ කියපු පොතක තිබිච්ච කරුණක් අපි කියනවා. මම අරගෙන අගය කරන මේ කායයන්ත ගුරුවරුන්ගේ පොත මොකද හදවතින් කියන්නේ අත්දැකීමෙන් කියන්නේ අපේ අය පොත් ලියනකොට ආශිත ගන්න කියලා වැලක් පොතකට දාන්න. හරි ලොකු අකංකමක් කියලා. මේ මම මේ මේ පොත් වලින් මේවා උපුටාගත්තේ මගේ දෙයක් නෙවෙයි කියලා නොකිය කියනවා. මේ පොත්වල ආශිත ගන්න මොකක්වත් නැහැ. ආශිත ගන්නේ හදවතයි. ඒ අසංච එංගලන්තයේ ගිහිල්ලා ධර්මයේ දේශනා කරනකොට අභිධර්මාචාර්යවරියක් බොහොම ලොකුවට අභිධර්ම දාන කෙනෙක් මේ කායික බණක් කියන වෙලාවේ අපි ධර්ම ප්‍රශ්නයක් උන්වහන්සේ ගත් කටකම උත්තර දෙනවා.